නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි දැන් මේ වෙනකොට මේ ධර්ම දේශනා මාලාවේ කරුණු 192ක් දේශනා කළා තියෙනවා දැන් දේශනා කරන්නේ 193 වෙනි කරුණ. පටිච්චසමුප්පාදයේ අංග 12න් පසුගිය ධර්මදේශනා තුනක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කරලා. ඊට පස්සේ ධර්මදේශනාවේ තියෙනවා සංස්කාර කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ ධර්ම දේශනාවේ තියෙන විඥාන කියන එක මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ තියෙන්නේ නාම රූප පිළිබඳව. නාම රූප කියන්නේ මොනවද කියන කාරණයයි අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කරන්නේ. නාමංච රූපංච. ලෝකයේ තියෙන කරුණු සත්‍ය වූ කරුණු දෙක පිළිබඳව. නාමය අභිධර්ම ක්‍රමයෙන් දේශනා කළා තියෙනවා තථාගතයන් වහන්සේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. සූත්‍ර දේශනා තුළ දේශනා කරනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වශයෙන්. 89ක් සිත් 52ක් චෛතසික නාම ධර්ම. 89ක් සිත්. කාමාවචර 54ක්, මහග්ගත සිත් 27ක්, ලෝකෝත්තර සිත් 8ක්. කාමාවච්චර සිත් 54 අකුසල සිත් 12ක් අහේතුක සිත් 18ක් කාමශෝභන 24 54යි. එනම් ධර්මයන්. චෛසික 52ක් දේශනා කළා තිනෝ ඒත් නාම ධර්ම හැටියට. සබ්බචිත් සාධාරණ හතක්. පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය ප්‍රකීර්ණ කහයක් තියෙනවා විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද ආදී වශයෙන් අකුසල චෛසික 14ක් 27යි සෝබන චෛසික 25ක් 52ක් නාම ධර්ම දැන් මේකින් එක විස්තර කරන්න නැහැ මොකද අභිධර්මයේ ටිකක් ගැඹුරුයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා නාම රූප පුළුවන් තරම් සරලව කියනවා. තේරුම් ගන්න පුළුවන් පහසු ආකාරයට කියනවා. යම් කිසි කෙනෙක් නාම රූප පිළිබඳව නිවැරදිව දැනගන්න අවශ්‍ය නම් අභිධර්ම පිටකයෙන් ඒ ටික ගත්තත් කමන්නේ තේරුම් ගන්න පුළුවන් නාම ධර්ම කියන්නේ මොනවද? ඒවා කොහොමද හටගන්නේ? ඒවා පැවැත්ම කොහොමද? ඒවා ආයුෂය කොහොමද? ඒවා ක්‍රියාත්මක වීම කොහොමද? කියන එක දැනගන්න පුළුවන්. ତොර නාම කියන්නේ සිත හා සිතුවිලි වලට. රූප කිව්වේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේට රූප කිව්වා. ඒක පහස්යෙන් බෙදාගෙන නාම රූප වෙන් කරගන්න හැකි ක්‍රමයක් කියනවා. අපේ ශරීරයේ කොටස් 32කට බෙදන්න පුළුවන් දෙතිස් කුණප කොටස් වශයෙන්. කෙස් රූප කෙස් පිළිබඳව මෙනෙහි කළා නම් යම් සිතකින් සිතනාම පහසෙන් වෙන් කරගන්න පුළුවන්. ලොම් කියන්නේ රූප මෙනෙහි කරපු සිත පරීක්ෂා කරලා බලපු සිත නාම. නිය කියන්නේ රූප සතර මහා ධාතු සුද්දාස්තික කලාපයයි පරීක්ෂා කරපු බල පරීක්ෂා කරලා බලපු සිත නාම. දත් සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය ඒක බෙදලා වෙන් කළ බලපු සිත නාම හැම සම් සතර මහා ධාතු හේව සුද්දාෂ්ටක කලාපයයි ඒ පිළිබඳව දැනගත්ත සිත නාම එච්චර අමාරුවක් නෑ සිතක් තියෙනවා කයක් තියෙනවා රූපයක් තියෙනවා ඒ වගේම බාහිර ඇසට පේන දේ ගත්තොත් රූපය ඒ පිළිබඳව යම් සිතුවිල්ලක් ආවද? නාම. කනට ඇහෙන යම් ශබ්දයක් ඇද්ද? ඒක රූප සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච එකක් ශබ්දය කියන එක. ඒක රූප ඒ ශබ්දය පිළිබඳව දැනගත්ත සිත නාම. නාසයට දැනෙන ගඳ සුවඳ ඒක සකස් වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතු ඒවත් සුද්දාෂ්ටක කලාපය. ඒ පිළිබඳව දැනගත්තද සිතින් නෝම බලන්න කොච්චර අමාරුද කියලා. දිව සතර මහා ධාතු ඒ පිළිබඳව දැනගත්ත සිත නාම. බාහිර රසය ඒ පිළිබඳව දැනගත්ත සිත නාම. ශරීරයට දැනෙන පහස සීත උෂ්ණ දෙක ඒ සතර මහා ධාතු අසුද්ධාෂ්ටික කලාපයයි ඒ පිළිබඳව සිතුවිල්ලක් ආවද නාම. මනස නාම. මනසට ගත්තේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතාවයක් නම් ඒ සුද්දාෂ්ට කලාපේවත් රූප. මනසකින් ගත්තේ විඳ වේදනාවක්ද සංඥාවෙන් හඳුනාගත්ත දෙයක්ද සංස්කාරහෙවත් බලවත්ච්ච සිතුවිල්ලක්ද නාම. ඒතර එතන තියෙන්නේ නාමයයි සිතත් නාම වේදනා සංඥා සංස්කාර කියන එමත් නාම විඥානයේ නාම නිවනත් නාම ධර්මයකටම ඇතුළත් කරලා තියෙනවා නාම ධර්මයක් හැටියට හැබැයි පෙන්වන්න නම් ක්‍රමයක් නෑ බලන්න ක්‍රමයක් හැබැයි දකින්න පුළුවන් ධර්ම අවබෝධය තුළ නිවන දැర్శණය වෙනවා දකි ඒකත් නාම ධර්මයකටම ඇතුළත් කරලා තියෙනවා එහෙනම් කෙල කියන්නේ සතර මහා ධාතු හේවත් රූප. මෙනෙහි කරපු සිත බලපු සිත දැක්ක සිත නාම. සම කියන්නේ රූප. සතර මහා ධාතු ය සුද්දාෂ්ටක කලාපේ. මෙනෙහි කරපු සිත නාම. ඉතින් වෙන් කර ගන්නකො. මොනවද තියෙන කියලා බලන්න. ඒතර බාහිරින් ගත්තොත් රූප ගත්තොත් විශ්ේ තියෙන සියලුම දේවල් රූප. සතර මහා ධාතු. එච්චරයි. ඒ සියල්ල මෙනෙහි කරන සිත නාම. කනට ඇහෙන විශ්වයේ තියෙන යම් ශබ්දයක් ඇද්ද? ඒ සියලුම ශබ්ද රූප. ඒ පිළිබඳව මෙනෙහි කරන සිත නාම. මේ විශ්වයේ යම් තැනකද යම් සුගන්ධයක් යම් දුර්ගන්ධයක් ඒ සියල්ල රූප. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප. ඒ පිළිබඳව දැනගන්න සිත නාම. මේ ලෝකයේදී යම් රසයක් ඇඹුල් රස, තිත්ත රස, පැණි රස, කාට රස, ලුණු රස යම් රසයක් ඇද්ද? ඒ සියලු රූප. සතර මහා ධාතු. දැනගත්ත සිත. නාම. මේ ලෝකේ යම් තැනක යම් සීතලක් ඇද්ද යම් උෂ්ණයක් ඇද්ද විශ්ව යම් තැන ඒ සියල්ල රූප සතර මහා ධාතු සුද්දාෂ්ට කලාප දැනගත් සිත නාම දැන් පැහැදිලිද නාම රූප කියන්නේ මොනවද කියලා? විතර බලන්නකො. ඒතර එන සිත හඳුන ගන්න. මොකද? බෞද්ධ දර්ශනය බුදුදහම තුළින් යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනවා නම් සිතම වඩන්න ඕනේ. නාමයෙන්ම තමයි වඩන්න ඕනේ. එතකොට රූපය දැන් මේ නාමය නිසා රූපය හට ගන්නවා. දැන් ඒක කොහොමද සිද්ධ වෙන්නේ? මේ නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. කොහොමද වෙන්නේ? දැන් කර්ම හේවත් සංස්කාර කියන්නේ නාම ධර්ම. ඒ කර්මයක් එක්ක බැඳිලා එන ප්‍රතිසන්දි විඥාණය නාම ධර්ම. ඒතකොට මේ ප්‍රතිසන්දි විඥාණය දැසගන්නේ කොහෙද? රූපයක. කොහොමද ඒක රූපයක බැසගන්නේ? දැන් මේ ඉස්සෙල්ලා දේශනාවකටත් පැහැදිලි කරලා ඇති. රූපය කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මවගේ ගර්භාෂයේ සකස් වෙන යුක්තාණු රූප. ඒක රූපයක්. එයි. ඒක සතර මහා ධාතුන්ටයි තියෙන්නේ. මේට කලිනුත් දේශනාවක සඳහන් කළා. නමුත් මේ නාම රූප විස්තර කිරීමේදී මේක පැහැදිලි කරන්න වෙනවා. ඒතර අපි දන්නවා දරුවෙක් කුස පිළිසිඳ ගන්න ඉස්ලාම රූපයක් අවශ්‍ය වෙනවා. රූපය කියන්නේ යුක්තාණුවක්. ඒ යුක්තාණුව පිළිල වෙන්නේ සතර මහා ධාතුන්ගේ. ඒ කොහොමද? ස්ත්‍රී ඩිම්බ පුරුෂ සක්‍රාණු. අම්මා ගත්ත ආහාරය සතර මහා ධාතු. එන් මෑණියන්ගේ ශරීරය තුළ නිර්මාණය වෙච්ච ස්ත්‍රී ඩිම්බ සතර මහා ධාතු. තාත්තගත ආහාරයත් සතර මහා ධාතු. ඒ තුල පියාගේ ශරීරයේ සකස් වෙච්ච ඒ සක්‍රාණු සතර මහා ධාතු. දැන් ඒ දෙක සංසේචනය වෙනවා යුක්තාණුවේ. ඉතින් සතර මහා ධාතු සතර මහා ධාතු කොටස් දෙකක් සංසේචනය වෙනවා හැදෙන්නේ සතර මහා ධාතු. වෙන දෙයක් හදන්න බෑ. සතර මහා ධාතු. ඒකට කියනවා යුක්තාණු කියලා. ඒක රූපයක්. හැබැයි රූපයකට තනියෙන් පිහිටන්න බෑ. රූපයකට තනියෙන් පිහිටන්න බෑ. ඒකෙන් දරුවෙක් බිහි වෙනවද? නෑ. එහෙනම් තව මොකක්ද අවශ්‍ය කරන්නේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න? මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න නම් ප්‍රතිසන්ද විඥානයක් ඕනේ. ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදෙදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං එතකොට විඥානය කියේ ප්‍රතිසන්දි විඥානය. ඒක මොකෙන්ද ගත්තේ? සංකාර වලින්. සංකාර කිව්වේ මොනවටද? කුසල කුසල කර්ම වලට. ඒ දෙකෙන් එකක් ගත්තා. අවසාන අවස්ථාවේ මනසට විඥාණයට අරමුණු කළේ එක කුසල ආරම්මණයක්, එක අකුසල ආරම්මණයක්. ඒ තුල තමයි ලගින්නේ විඥාණය. එක කුසල ආරම්මණයක ලගිනවා, එක අකුසල ආරම්මණයක ලගිනවා. ඒ දෙකෙන් එකක් ගත්තා අවසාන අවස්ථාවේදී ප්‍රතිසන්දි විඥාණය. එතකොට ගර්භාෂයේ යුක්තාණුව සකස් වෙලා තිනවා. බැස්සා. විඥාන පත්‍ය දැන් දරුවෙක් දායි. දරුවෙක් දාමි පිළිසිඳගත්තේ දරුවෙක්ද? එහෙනම් කියන්නේ දරුවෙක් පිළිසිඳ කරගෙන කියලා. වැරදි. දික්ටි. දරුවෙක් පිළිසඳගත් වෙන සම්මුති වශයෙන් දරුවෙක්. හැබැයි සත්‍ය වශයෙන් දරුවෙක් නෙමෙයි. නාම රූප දෙකක් පටන් ගත්තා. අර රූපය යුක්තාණුවේ රූපය ක්‍රියාව පටන් ගත්තා. එතකන් එයාට ක්‍රියාත්මක වෙන්න බෑ. ප්‍රතිසන්දි විඥාණය සම්බන්ධ වෙනතුරු අර යුක්තාණුවේ සතර මහා භූතයන්ට සුද්දාස්ත්‍රික කලාපයට ක්‍රියාත්මක වෙන්න බෑ. ප්‍රතිසන්දි විඥාණය නාමය සම්බන්ධ වෙච්ච ගමන් ක්‍රියාව පටන් ගත්තා. එතකොට පටන් ගත්තේ මොකක් කොහොම ක්‍රියාවක්? නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ නාම රූප දෙකේ ක්‍රියාවට සත්‍ය සම්බන්ධ කරගත්තේ. අවිද්‍යාව හින්දා. මෝහයෙන් හින්දා, මුලාවෙන් හින්දා. හැබැයි සම්මුතියෙන් ගන්න ඕනේ දරුවෙක් තමයි ඉන්නේ කියලා. හැබැයි පරමාර්ථ වශයෙන් දකින්න ඕනේ නාම රූප දෙකක් පටන් ගත්තේ කියලා. ඒතරේ නාමයේ සත්‍යද වේදනාව කියන්නේ සත්‍යද? සංඥාව කියන්නේ සත්‍යයේද? සංස්කාර කියන්නේ සත්‍යයේද? නෑ. විඥානය කියන්නේ ශක්තියේද? නෑ. වේදනාව කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. ඒකම සත්‍යයක් වෙන්නේ. සංඥාව කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. දැන් විඥානයේ නාම රූප දෙකට සම්බන්ධ වෙනාම එතන ඉඳලා නාම රූපච්ඡ විඥානං ගර්භාෂයට විඥානය සම්බන්ධ වෙනකන් විඥාන පත්‍යා නාම රූපා. ඒ කියන්නේ විඥානය ප්‍රත්‍ය වුණා, උපකාර වුණා, පිහිට වුණා නාම රූප දෙක වැඩිවීමට. ତර නාම රූප දෙක එතන නාම රූප දෙක පටන් ගත්ත ක්‍රියාව ඒ ක්‍රියාව පටන් ගන්නකොට මේතන විඳීමක් තියෙනවා. ඒ කලලයකට ඇලෙනවා. ඒ අලුත් භවයට ඇලෙනවා. ඒක විඳිනවා. ඒ වේදනාව. ඒ භවය හඳුනා ගන්නවා සංඥා. යාගේ සිත් බලවත් වෙනවා. සංස්කාර. එතකොට එතන තියෙන වේදනා සංඥා සංකාර එක්ක බැඳිච්ච විඥාණය එතන ඉඳලා තියෙන. ප්‍රතිසන්දි විඥාණයට ආයශ තියෙන එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයයි. දොඩ සංස්කාර කියන නාම ධර්මයන්ට තියෙන එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ සංස්කාර කියන කුසලාරම්මන අකුසල අකුසලාරම්මන කියන මේ නාම ධර්මයන් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙලා. ප්‍රතිසන්දි විඥාණය හදලා තමයි මෙයා නිරුද්ධ වෙන්නේ. ඒකට ගත වෙන කාලය තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ତොර සත්‍යයක් ප්‍රතිසන්දි ගන්න කොච්චර වෙලාවක් යනවද? චිතක්ෂණය යන. ඒ හටගන්න චිතක්ෂණය එතකොට ෂණයෙන් අවසන්. ප්‍රතිසන්දි විඥානේ සම්බන්ධිත ඉවරයි ඒක. ඒ නාම රූප වලට ප්‍රත්‍ය වෙලා. නිකන් නෙමෙයි. නිකන් නැති වෙන චිතක්ෂණය තුළ නැති වෙන්නේ නාම රූප වලට. නාම රූප දෙකේ ක්‍රියාවට සම්බන්ධ ලිව. සම්බන්ධ ෂණයෙන් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන ෂණයෙන් ඒක අවශ්‍ය ඉවරයි. එතකොට එතන ඉඳලා පටන් ගත්තේ නාම රූප දෙකේ ක්‍රියාවයි. එතකොට එතන ඇති වෙනවා විඳීම, එතන ඇති වෙනවා හඳුනා ගැනීම, එතන ඇති වෙනවා සිත බලවත් වීම. තම නාම ධර්ම තුනක් ඔන්න එතන ඉඳලා පටන් ගත්තා. දැන් අර කලලේ තමයි මේ නාම ධර්ම තුන අර විඥානය. ඒතකොට මේ නාම ධර්ම තුන විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ වේදනාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා සංඥාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා වේදනා සංඥා සංකාර විඥාණයට ප්‍රත්‍ය වෙනවා තේරෙනවද කියන එක ගැඹුරුද? තේරෙනවද? මේ සත්‍යයේ පහළවීමම නාම රූප දෙයක්. මේ සත්‍යයක් මෙතන නැහැ කියන එකයි පෙන්වන්නේ. මොකද අපිට අවබෝධ කරගන්න ඕනේ නිස්සත්ත්ව නිච්චීව කියන ස්වභාවය. නාම රූප දෙකක් තියෙන්නේ කියන. ඒ ස්වභාවය අපිට අවබෝධ කරගන්න ඕනේ. එතකොට එතන ඉඳලා වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන් තුල විඥානය ලගිනවා. අපි ලගිනවා කියන්නේ මේ ගොඩක් වෙලා ඉන්නව නෙමෙයි. චිතක්ෂණය තුළ ඉපද බින්දිනවා. ඒතර ඒ වේදනා සංඥා සංකාර කියන විඥාන කියන ධර්මතා අර කලලය නැමැති රූපයත් එක්ක බැඳිලා තියෙනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාවක් පටන් ගන්නවා. දැන් එතකොට එතන සත්‍යයක් නැහැ නේද? පුච්චලයක් නැහැ නේද? හැබැයි ඒ රූපේ තියෙන වෙනස්කම්. ඒ වෙනස්කම ඇති කරන්නේ කොහොමද? කර්මයෙන්. එතකොට කර්මයේ ස්වභාවය අනුව තමයි අර සතර මහා ධාතුන්ගේ වෙනස ඇති කරන්නේ. ඒක අභිධර්ම ක්‍රමයෙන් කියනවා කාය දශක, වස්තු දශක, භව දශක. දශක කියන්නේ 10ට. කාය දශක. ශරීරය ඒ ස්වභාවය කියන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් 10ක් වෙනස් කරන්න බලයක් තියෙනවා. කාටද? කර්මයට. වස්තු දශක. හෘදේ වස්තුයෙන් 10ක් රූප කලාප 10ක් වෙනස් කරන්න බලයක් තියෙනවා. කාය දශක වස්තු භාව දශක ස්ත්‍රී පුරුෂ භාවයෙන් 10ක් වෙනස් කරන්න බලයක් තියෙනවා. රූප කලාප 30ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා. අර ප්‍රතිසන්දි විඥානයත් කර්මයත් එක්ක පැටලිලා ආපු ප්‍රතිසන්දි විඥාණයට. දැන් එතකොට සත්‍යයක්ද කර්මකලේ නෑ. කර්ම කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් විතරයි කර්ම කියන්නේ. කුසල ආරම්මන අකුසල ආරම්මන ආරම්මනයක්. ඒක සිතුවිල්ලක් විතරයි. ඒන් එකක් ගත්තා මනසට විඥානය. ඒතොර විඥානය කියන්නේ සත්‍යයක් පුංචලෙ නෙමෙයි. සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලෙන් හැදුවා අර රූප කලාපවල වෙනසක්. එතකොට ඒ වෙනස හැදුවේ අර කුසල ආරම්මන අකුසල ආරම්ම කියන දෙකේ ස්වභාවයන් අනුව තමයි හැදුවේ. එතකොට හැදුවේ සත්‍යයක් පුච්චරයක් නෙමෙයි නාම රූප දෙකේ වෙනසක්. එතකොට දැන් මේ රූපේ රූප කලාප 30ක් වෙනස් කරන්න පුළුවන්. දැන් ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? අවබෝධ කරගන්නේ. අම්මයි තාත්තයි ඉන්ද්‍රියන් හොඳට සම්පූර්ණයි. අතපය හොඳට තියෙනවා. දරුවා අංග විකලයි. දරුවා නැද්ද ලෝකේ? කවුද ඒක ඇති කරේ? දෙමව්පියන්ගේ ඥාණයෙන් ඇති උනේ. ඒක එක පැත්තක් විතරයි. අර සම්බන්ධ කරලා දුන්න ගර්භාෂයේ යුක්තාණුවක් වශයෙන් අම්මයි තාත්තයි. එතකොට ඒකට අර කර්මයත් එක්ක බැඳිලා විඥාණය අරකට වැටෙනකොටම 10ක් වෙනස් කරා කාය දශක. ශරීරයෙන් 10ක් වෙනස් කරලා තින්නේ. අතක් මෙහෙම උස්සන්න බෑ. කකුලක් උස්සන්න බෑ. කකුලක් පණ නැහැ. ඔව් කකුල් දෙක පණ නැහැ. එක කොන්ද පණ නැහැ. නැද්ද? ශරීරයෙන් 10ක් වෙනස් කළා. එතකොට වෙනස් කරේ නාම ධර්මයේ රූප ධර්මය වෙනස් කරාද? පැහැදිලිද කියන එක? නාම ධර්මයේ රූප ධර්මයන් වෙනස් කළා. දැන් අපි කියන්නේ මොකද්ද එතකොට? ඔකට. වැරදි වචන පාවිච්චි. අපේ ළමයි අංග විකලයි. ළමයි අංග විකලයි. නෑ. අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක්. ඒක ඇතිකලේ නාම ධර්මයේ විසින්. සිතුවිලි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අවධානයෙන් ඉන්න ඕනේ පරිස්සමෙන් ඉන්න ඕනේ කල්පනාවෙන් ඉන්න ඕනේ ශරීරය ගැන නෙමෙයි. සිත ගැන. සිත ගැනයි පරිස්සමෙන් ඉන්න ඕනේ කල්පනාවෙන් ඉන්න ඕනේ අවධානයෙන් ඉන්න ඕනේ එක ශණයෙන් වෙනස් කරලා දානවා. ඒතර ශරීරයෙන් 10ක් වෙනස් කළා. මොකටද දැසන්ද කළා. දැස් කියන්නේ සතර මහා ධාතු. ඒතර අම්මටයි තාත්තටයි යස් පේනවා. අම්මටයි තාත්තටයි යස් පේන්නේ නැහැ. දරුවට පේනවා. එහෙම නැත්නම් අම්මටයි තාත්තටයි යස් පේනවා දරුවට පේන්නේ. එතකොට S දෙකේ විකෘතිතාවය කාය දශක. දශක කියන්නේ 10. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕචා. කාය ප්‍රසාද රූප ජීවිතේන්ද්‍රිය. කාය ප්‍රසාද රූප කායටයි අයිති. ජීවිතේන්ද්‍රිය කර්මයෙන් පාලනය කළ ලෙවල තියෙන. ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ කර්මයයි. ඉන්ද්‍රිය කියන ධර්මයන් මම පෙර දේශනවල පැහැදිලි කරා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. කවුද? කර්මයයි. දැන් එතකොට සත්‍යයේ පුජ්‍යලයක් වෙනස් කළ ලෙව්වද සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපේ වෙනසක් කළ ලෙව්වද? ඒ වෙනස කලේ එතකොට කර්ම කරන පුජ්‍යලයක් ඉන්නවද? නෑ ඒ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලෙන් තමයි අර සතර මහා ධාතුවේවත් ඒ රූප කලාපවල වෙනස ඇති කළේ. සුද්දාස්ඨක කලාපයේ වෙනස ඇති කළේ. පැහැදිලිද? ඒ නිසා හොඳට මතක තියාගන්න එවැනි දරුවෙක්, ඒ අංග විකල දරුවෙක්, එහෙම නැත්නම් විකෘති වූ දරුවෙක් කෙනෙක් දැක්කොත් අනුකම්පා කරන්න. හිතන්න මෙයාගේ මේ කර්මය පෙර කර්මයක ප්‍රතිඵලයක් මෙයා භුක්ති විඳින්නේ. අනේ පව් මේ ධර්මය නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා, මෝහය නිසා මේ දරුවගේ සිත් දූෂ්‍ය වුණා. පෙර භවවල සිත් දෝෂය වීම නිසා මෙයාගේ මේ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාෂ්ටක කලාපේ විකෘති භාවයක් ඇතුව ඇවිත් තියෙනවා. තේරෙන පැහැදිලිද කියන එක. අනිත් එක වස්තු දශක. වස්තු කිවි හෘද වස්තුවට. දැන් හෘද වස්තුව සෑම කෙනෙක්ගේම එකම වගේද? දැන් හෘද වස්තුව කියන්නේ මොකක්ද? සුද්දාෂ්ටක කලාපේ. සතර මහා ධාතුව සුද්දාශ්‍රය කලාපේ හෘද වස්තුවේ තියෙන්නේ. දැන් එක්කෙනෙක් කෙනෙකුගේ heart එක එනවා මාස 3කට. කාල සීමා මාස 3යි. දැකලා නැති. මේ ළඟදිත් එකක් තිබ්බා. ඒ දරුවා උපදිනකොටම හෘද වස්තුවේ නහරයක් උපතේ මනහරයක් නැහැ. දැන් එතකොට නහර ප්‍රධාන නාල හතරක් තියෙනවා. නහර තුනයි තියෙන්නේ දරුවට එක නහරයක් නැහැ. දැන් හුස්ම ගන්න හරි අපාසයෙන් ડોක්ටර්ස්ලා කිව්වා දරුවට බයිපාස් එකක් කරන්න ඕනේ. දැන් මේ ඉපදිච්ච දරුවට මාස 3ක් පරිස්සම් කරන්න කිව්වා. බෙහෙත් දුන්නා මාස 3ක් පරිස්සම් කරා. ලේඩ් රිච් එකට ගෙනිච්චලා මරුහලට ගෙනහිලා බාර දුන්න අස්සම් කළා ඔපරේෂන් එක කරන්න බයිපාස් එකක්. ඔපරේෂන් කළා දවස් දෙකයි දරුවා මලා. එතකොට මේ හෘද වස්තුව නැමැති ඒ සතර මහා ධාතුවේ සුද්දාස්ත්‍රක කලාපයේට ඒ ස්වභාවය ඇතිකලේ ප්‍රධාන නාලයක් නෑ යාගේ. නාල තුනයි. දැන් මොකක්ද හේතුව? පෙර භවයේ කාගේ හරි පපුවට ඇන්න පිහියෙන්. පසා කරගෙන ගියා නහරයක් කපාගෙන. සමාජයේ වෙන්නේ නැද්ද එහෙම දේවල්? නහරයක් කපාගෙන ගියා කපාගෙන ගිය නහරෙන් ගලාගෙන ගිය ලේ නිසා දරුවා මලා පෙර භවයේ. මෙයාට උපදිනකොටම ඒ නහරේ නැහැ. එතකොට ඒ දරුවාගේ නැති උනේ සුද්දාෂ්ටක කලාපය. දැන් මේ දැන් මෙයා එනකොට සුද්දාෂ්ටක කලාපය හෘද වස්තු කියන්නේ ඒකයි වස්තු දශක කියන්නේ 10යි. පඨවි ආපෝත්‍යචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය දස ශරීරයටයි අයිති ජීවිත ඉන්ද්‍රියෙන් පාලනය කරන්නේ කර්මය විසින්. නහරේ කපලා ඉවුවේ. එතකොට පුච්චලයේ අවසානයක්ද එතන තියෙන්නේ අර සුද්දාස්ත්‍රික කලාපයේ අවසානයක්ද තියෙන්නේ. සතර මහා ධාතුව සුද්දාස්ත්‍රික කලාපේ අවසන් කරා. එතකොට මැරුණි දරුවා. අපි සම්මුති වචනයක් පාවිච්චි කරනවා දරුවා මැරුණා කියලා. එතකොට මැරුණද? නැහැ. කර්මයේ ප්‍රතිඵල වශයෙන් අර හෘද වස්තුවේ උප්පත්තිය මැති කළෙව්වා අඩු කරලා වස්තු දශක. තේරෙනවද කියන එක? පැහැදිලිද? නාම රූප දෙක ක්‍රියාව මේ පෙන්වන්නේ. නාම රූප දෙකක් මොනවද මේ කරන්නේ කියන එක. ඒතකොට නාමය කියන්නේ සිත හා සිතුවිලි. ඒ සිතුවිලි විසින් කරන මහා විනාශය, මහා පීඩාව. අනිත් එක භව දශක. භව කියන්නේ ස්ත්‍රී පුරුෂ. ඒතර සියලුම දෙනාම ස්ත්‍රී පුරුෂ භාවයෙන් නිවැරදි විදිහටම ඉන්ද්‍රියන් පිළිහිටලා තිනොත් නපුංසකයි නැද්ද? ඇයි එහෙම උනේ? ඔව්. එතකොට ඒ සිතුවිල්ල දැන් බුදුරජාන් වහන්සේ ඔක පැහැදිලිවම දේශනා කළා. යම් කිසි කාන්තාවක් හෝ පුරුෂයෙක් ඒ තුන්වෙනි ශික්ෂාපදයේ කඩනවා නම් යා ස්ත්‍රීත්වයේ උපදින්නේ ඒ ආත්ම භව සිය දහස් ගාණක් නපුංසක වෙලා උපදිනවා. එතකොට ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස, ඒතර ස්ත්‍රියක් ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ ස්ත්‍රී භව රූප පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන භව රූප පුරුෂ භව රූප විකෘති කලේ කවුද 10ක් තොර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය ප්‍රසාද රූප ජීවිත ඉන්ද්‍රිය කර්මය අධිපති ඉන්ද්‍රියන් විකෘති කළේවා නපුංසක ඒතර පුජ්‍යලෙද්ද කුජ්ජල කොට වෙච්ච දෙයක්ද සතර මහා ධාතේව සුද්දාස්ත්‍ර කලාපයට වෙච්ච දෙයක්ද? ඒකට හේතුව මොකද? කර්මය නැමැති සිතුවිලි. ඒකයි. ତොර විඥාන පත්‍යා නාම රූපං. ତොර රූපේ දැන් ඒ ස්වභාවයන් අපිට දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දැනගන්න දැක ගන්න. දැක ගන්න තියෙන කර්මයයි. දැනගන්න ඇස් දෙකෙන් දැනගන්නේ ස්වභාවයන්. ඇස් දෙකට පේන්න දැක ගන්නක් තියෙනවා. හැබැයි ඒ ස්වභාවයට ඇති කරපු ඒ ස්වභාවය ඇති කරපු ආකාරය මනසින් දැනගන්න දැක ගන්න මනසින්. දැකගත්ත තැන තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔව් මේ කර්මයම තමයි මෙයා මේ විදිහට ආවේ. මේ බෙල්ල පැත්තකට හැරිලා මේ කර්මය. ඇද කළ පෙන්නවා කාට හරි. පෙන්නනවනේ සමහර යනකොට. ඔළුව ඇද කරලා පෙන්න මෙහෙම මෙහෙම කරලා ඇල කරලා ඇද කරලා පෙන්නවනේ. මොකද්ද එතකොට? දැන් වචී කර්ම බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. ඊගාව භවයේ උපදිනකොට කතා කරන්නත් බෑ කන් ඇහෙන්නේ නැහැ. වහලම දාලා ඉවරයි. මොකද්ද වැහුවේ? කනත් වැහුවා, කටත් වැහුවා. ඇයි ওই දෙකෙන් නිකු? කල්පනා කරලා කතා කරේ බොරු. එතකොට අනිත් අය ඇහුව බොරු. ඒගොල්ලෝ කන් දෙකෙන් ඇහුවනේ. දැන් මෙයාට ආයි බොරු කියන්නත් බෑ. බොරු අහන්නත් බෑ දැන්. තේරෙනවද කියන එක? එතකොට නාම රූප දෙකේ වෙනසක් දැක්ටි කරලා තියෙන්නේ පුජ්‍යලයේ වෙනසක් දැක්ටි කරලා තියෙන්නේ. එහෙනම් පරිස්සම් කරගන්න ඕනේ මේ නාමය නිසා රූපයාගේ ස්වභාවයන් නැති කරනවද? නාමය නිසා රූපයගේ ස්වභාවයන් නැති කරනවා. එහෙනම් පරිස්සම් කරගන්න ඕනේ මොකක්ද? නාමයේ හේවත් සිත හා සිතුවිලි පරිස්සම් කරගන්න ඕනේ. ඒ සිත හා සිතුවිලි තමයි තීරණය කරන්නේ ඊගව භවයේ හැදෙන සතර මහා ධාතුන් හැදෙන ආකාරය තීරණය කරන්නේ මේ භවයේ සිතුවිලි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මනෝ සංචේතන ආහාරය කියලා ආහාරයක් දේශනා කළේ. මනෝ සංචේතන ආහාරය මනසේ සකස් වෙනා වූ චේතනාව චේතනාව කියන්නේ කර්මයට. චේතනහම් භික්කවේ චේතනාව කියව කර්මයට. ඒ කර්මය විසින් තමයි අර නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරන්නේ පුච්චලයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් නිර්මාණය කරන්නේ. හැබැයි කතා කරන්නේ අපට වෙච්ච දෙයක් ඇටියෙට. ඒ සම්මුතියෙන් නැහැ. ඒ නිසා හොඳට දැනගන්න හොඳට දැකගන්න. එහෙනම් ඒ රූපයන්ගේ ස්වභාවය අපට පැහැදිලිනේ. එහෙනම් ඒ සෑම රූපයකම විකෘතිතාවයක් ඇත්නම් ඒකටත් හේතුවක් තියෙනවා. ප්‍රකෘතිතාවයක් යුක්ත තියෙන අය ඉන්නවා. ඉන්ද්‍රියන් සම්පූර්ණයි. ඇදයක් නැහැ, කුදයක් නැහැ, කුදු නැහැ. එතකොට වෙන විකලාංග නැහැ. මන්ද බුද්ධික නැහැ. කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇස් පේනවා. ඇයි ඒකට අදාළ කර්මයක් කරලා නැහැ. ඒ සිතුවිලි හදලා නැහැ පෙර භවයේ. ඒ සිතුවිලි හදලා නැහැ. එයා හදලා තියෙන්නේ මෛත්‍රී සාගත සිතුවිලි. කරුණාසහගත සිතුවිලි යහපත් සිතුවිලි හොඳ සිතුවිලි ආය හැදුවා ඒ ඒ අනුව යාකට සකස් වන ආකාරයෙන් පැහැදිලිද කියන එක එහෙනම් නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවද නේද නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය හැබැයි රූප ධර්මයන්ගේ පිහිටීම නැතුව නාම ධර්මයට නැවත ක්‍රියාත්මක වෙන්නත් බෑ මේ පංචවෝකාර භව තුල ඒකවෝකාර භවයක නම් ඒක ඕකාර කියන්නේ එකම ආකාරي භවයක් තියෙන යසඤ්ඤ තලයේ. කල්ප 500ක් අවශ්‍ය තියෙන අසඤ්ඤ තලයේ තියෙන්නේ රූපකායක් විතරයි. එතන නාමයක් නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන එකක් නැහැ. ඒ රූපකායක් විතරයි තියෙන්නේ. ඒතර එතන තියෙන සතර මහා ධාතු අර කර්මයට අනුරූපව සතර මහා ධාතුන්ගේ සකස් වීමක් තියෙනවා. එතන විඳීමක් මෙහෙම මොනක්වත් නැහැ. කල්ප 500ක් ගල් පිළිමයක් වගේ හිටියයි. මෙච්චරයි. ඒතකොට සතර නාමස්කන්ධයේ තියෙන තව තැනක් තියෙනවා. අකසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, අකිඤ්ඤඤ්ඤායතන, නිවසඤ්ඤාසඤ්ඤායතන. එතන තියෙන්නේ නාම ධර්මයන් විතරයි. අනිත් සෑම තැනකම තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක, කාම ලෝක, ඒ සියලුම තැන්වල තියෙන්නේ පංචවෝකාර, රූප වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. අර සියලු මේවා රූප ධර්ම. තේරෙනවද? දැන් වර්තමානයේ අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් නාම රූප දෙක සිත විසින් ශරීරය පාලනය කරනවා. සිත විසින් ශරීරය පාලනය කරන්නේ. සිත අන කරනවා. හැබැයි සිතට වැඩ කරන්න බෑ. සිත කියන්නේ නාම ධර්මයක්. මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවා. දැන් උදේ පාන්දර අවදි වෙනවනේ. අවදි වෙන්නේ? ශරීරයේද මනසද? මනස නිද්‍රාවට ගිහිල්ලා උදේපාන්දර අවදි වෙන්නේ මනස. හරි. දැන් මනස කියන්නේ නාම ධර්මය. ඒතර මනස අවදි වුණා. දැන් මනසට නැගිටින්න පුළුවන්. ආ? ශරීරය එහෙම තියලා මනසට නැගිටින්න කිව්වොත් බෑ. හැබැයි මනස කියන්න ඕනේ නේද සතර මහා ධාතුන්ට හිට ගන්න කියලා හරි වාඩි වෙන්න හරි. එතකොට මොකක්ද එතන තියෙන්නේ? නාම ධර්මයේ විසින් රූප ධර්මයන් පාලනය කරනවාද? හ්ම්. ඒතර මමද නැකිටි? අර සිතුවිල්ල, ඒතර මනස අවදි වුණා. ඒතර ඒ සිතුවිල්ලක් ආව නැගිටින්න ඕනේ. ඒතර නැගිටින්නේ කවුද? ඉතින් නාම රූප දෙක වෙන් කරගන්නකො බලන්නකො මේ නාම ධර්මයන් විසින් මේ රූප ධර්මයන් මෙහෙවන ආකාරය. රූප ධර්මයන් කියන්නේ සුද්දාස්ත සතරමහා ධාතු සත්‍යයකොත් නෙමෙයි පුජ්‍යලයකොත් නෙමෙයි ජීවයකොත් නෙමෙයි මම කියලා කෙනෙකුත් නෙමෙයි ඒ සතරමහා ධාතුන්ගේ පාලනය ගෙනියන්නේ අර මේ සිතුවිලි. හ්ම්. එතකොට දැන් දැන් නැගිටලා වාඩි වුණා. හරි නැගිට්ටා. දැන් ඊට පස්සේ දැන් අපිට උදේ පාන්දර මනසේ අවදි වෙලා දැන් ශාරීරිය රසය කියන සතරමහා ධාතුනුත් දැන් ගත්තනේ. දැන් ඊට පස්සේ ඕක දැන් පිරිසිදු කරන්න යන්න සිතක් පහළ වෙනවා. ඔව්. ඒක සිතක්නේ පහළ වෙන්නේ. හැබැයි සිතට යන්න බෑ පිරිසිදු කරන්න. සතර මහා ධාතුන් අරන් යනවා. කොහාටද වොෂ්රූම් එකට? දැන් ගෙනියන්නේ කවුද? නාමය අන කරන රූපය යනවා. සතර මහා ධාතු යනවා. නාමය නාමයනේ කිවි යන්න කියලා. ඒ කියන්නේ සිතක් පහළ වුණා කියන්නේ නාමය. ඒතර නාමය අනකලා හැබැයි නාමයට යන්න බෑ. අරන් යන්නේ රූපය. දැන් ගිහිලා දැන් එතනක් තියෙන සතර මහා ධාතුන්ට අයිති ඒවා. බුරුසුවත්, දාත් බෙහෙත් ඒවා සතර මහා ධාතු. හා? දැන් ඒතර මොකද්ද කියන්නේ? දැන් සිත කියනවා දැන් දත් ටික මදින්න කියලා. එතන දත් ටික මොකද්ද? මේක සතර මහා ධාතු. බ්‍රෂ් එක මොකද්ද? ඒක සතර මහා. දත් බෙහෙත් මොනවද? අද සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගේ උලනවා. හැබැයි කියන්නේ මම දත් මැද්දා. දැන් මම දත් මැද්දද? ආ? දත් කියන්නේ සතර මහා ධාතු. සුද්දාස්තික කලාපය. බ්‍රස් එක බුරුසෝ කියන්නේ සතර මහා ධාතුය සුද්දාස්තික කලාපයයි. දත් බෙහෙත් කියන්නේ සුද්දාස්තික කලාපයයි. දැන් මොකද්ද මොකේ ඉලුවද? තේරුම් ගන්නට. කරන්නෙක් නෑ, විදින්නෙකුත් නෑ. කරවන්නෙකුත් නෑ. විඳවන්නේකුත් නැහැ. සිතවිලි පහළ වෙනවා. අදාළ. එතකොට දැන් ඊට පස්සේ දැන් රූපය බලන්නකො දවස පුරාම මෙහෙවන්නේ මනස විසින් නෙමෙයිද කියලා. මේ නාම ධර්මයේ විසින් නෙමෙයිද මේ රූප ධර්මයේ මෙහෙවන්නේ. දැන් ඊට පස්සේ දැන් ඕකෙන් එළියට එනවා. දැන් ඊට පස්සේ දැනෙන කුසදිහෙන් අපහසුතාවයක්. දැනෙනවා? ඔව්. දැන් කුස කියන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන සියලුම කොටස් සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. හැබැයි දැන් ඒ කට්ටියට ඉන්න අපහසු නිසා ඒ කට්ටියත් එක්ක තව සතර මහා ධාතු ටික සම්බන්ධ කරනවා. තේ එකක් හදාගෙන බොනවා. තේ එකේ මොනවද තියෙන්නේ? සුද්දාෂ්ටක කලාපය තේ එකේ තියෙන්නේ. දැන් ඒක මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ කරනවා. ආ. දැන් සතර මහා ධාතු ටිකක් දාගත්තා. දැන් මේ සතර මහා ධාතුන්ගේ අපහසුතාවය නැති කරන්න. හැබැයි ඒක දැනෙන්නේ මනසට. ආ. හැබැයි කියන මන් තේ එකක් බිව්වා. මම කවුද තේ බිව්වේ? සිත බිව්වද? සතර මහා ධාතු සතර මහා ධාතුන්ට සතර මහා ධාතුන් සම්බන්ධ කරලා දුන්නා. මේක පැවැත්ම ඇදගෙන යන. ඒ කර්මෙන් හටගන්න රූප කලාප තියෙනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හටගන්න රූප කලාප තියෙනවා. සීත උෂ්ණ අනුව හටගන්න රූප කලාප තියෙනවා. ආහාරයෙන් හටගන්න රූප කලාප තියෙනවා. දැන් ආහාරය දුන්නේ නැත්තම් මේක ඇතුලේ තියෙන රූප කලාප හටගන්න බෑ. ඒතොර මේක ඇතුලේ තියෙන සතර මහා ධාතු නැමැති රූප කලාප අර තේ එක සතර මහා ධාතු නැමැති රූප කලාප. ඒතොර ඒ රූප කලාප මේ රූප කලාපත් එක්ක සම්බන්ධ කරලා දුන්නා පොඩ්ඩක් වෙලා ඇදගෙන යන්න ඕක. දැන් කවුද ඇදගෙන යන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට සහයෝගයක් දුන්නා. පැහැදිලිද මං කියන ඒවා තේරෙනවද? මේ සත්‍ය පුජලේ නැහැ කියන එක ඔයත්තන්ගේ සිස්සතන් තුල ජනිත කරන්න මේ ටික පෙන්වන්නේ මේ නාම රූප දෙකක් කරන විකාරේ. මේ විකාරයට අපි අහු වෙලා ඉන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප දෙකෙන් මිදීමමයි සැප. මේක යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් එතන දුකක්මයි තියෙන්නේ. නාම රූප දෙකේ. නාමය පැවතුනත් එතන දුක තියෙන්නේ. එයි අර රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඒ සියලු ආශි ඉවර වෙනවා එතනින් මෙහාට ආයි මනස ගන්න වෙනවා. අර කල්ප 500ක් තියෙන ඒකවෝකාර බව ගල් පිළිමයක් වගේ හිටියත් එතනින් ආයුෂ අවසන් වුණාම එතන ආයිසිතුවිල්ල පහලලා ආයෙනවා. එහෙනම් සිතේ පැවැත්ම තියෙන තාක්කල් දුකම තමයි <laughs> උරුම වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේකේ තියෙන දුකේ පැවැත්මක්. මේ දුකෙන් නිදහස් වෙන්න. හොඳයි දැන් ඊට පස්සේ ඉතින් අපි එළියට ඇවිල්ලා දැන් තේකුත් බිව්වනේ. දැන් හරි. ඉතින් ඊට පස්සේ දැන් රාත්‍රියක් මුළුල්ලේ ඇඳගෙන හිටපු ඇඳුම් අපිරිසුදුයි. දැන් මාරු කරන්න ඕනේ. දැන් කවුද කිව්වේ මාරු කරන්න? සිතුවිල්ලක් අමාරු කරන්න. දැන් සිතුවිල්ලක් නැත්තම් මාරු කරන්න පුළුවන්ද මේක? බෑ. ඒ සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. හැබැයි නාම ධර්මයට ඇඳුම් මාරු කරන්න බෑ. රූප ධර්මයට ඇඳුම් මාරු කරන්න. සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. ඒතොර ශරීරය කියන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. ඒ රූප වස්ත්‍රය කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුම පෙරෙව්වා වැහුවා. හරිද? දැන් සිතට හරි. දැන් සිතුවිල්ලක් හැදුණා. දැන් ඊට පස්සේ කියනවා රස්සාවට යන්න ඕනේ. සිතුවිල්ලක් එනවද නැද්ද? එනවා. දැන් සිතුවේ සිතට යන්න පුළුවන්ද රස්සාවට? බෑ මේ හතරමහා ධාතු ඇදගෙන යන්නේ. තේරෙනවද? නැග්ග බයිසිකලයට හරි වාහනයට හරි. ඒකේ තියෙන සතරමහා ධාතු. හා? දැන් පැහැදිලිද? එතකොට දවස පුරාම අපි මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවද නැද්ද? නැත්තම් මම කරනවද සියලු ක්‍රියා? නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. ඒ නිසා මේ ඉස්සල්ලාම ඇති කරගන්න ඕන ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. පිරිසිදුව දැනගන්න ඕනේ නාම රූප දෙකක්මයි තියෙන්නේ. මම මෙතනින් එහාට කියන්නේ නාම රූපවල හේතු. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ අංග 12 එකින් එක එකින් එක එකින් එක දේශනා කළා එතනින් එහාට කාංකා විතරන විසුදේ මම කියනවා මේ එකින් එක එකින් එකට ප්‍රත්‍ය වෙන ආකාරය උපකාර වෙන පිහිට වෙන ආකාරය ඒ තුළ මේ නාම රූප දෙකේ ක්‍රියාව කොහොමද මොන විදියටද සිද්ධ වෙන්නේ කියන කාරණේ අවසානියෝ දෙකම එපා වෙයි නාමයත් එපා වෙයි රූපයත් එපා වෙයි එදාට සංසාරයෙන් එතර වෙනවා ඒ තාක්කල් ওই නාම රූප දෙකට ප්‍රිය කරන තාක්කල් නාම රූප දෙකේ පැටලෙනවා ඔකේ පැටලිලා ඉන්නේ. ගැටයක් ඔකේ තියෙන අන්තෝ ජට බහි ජට. ජටයි ජටිත්වාපද. තන්තං ගෝතම පුච්චාම සෝයිමං විජිතේ ජට. කොහොමද මේ ගැටේ ලියන්නේ? ඔබ වහන්සේ දේශනා කරන්න කිව්වා. සීලේ පතිට්ඨය නරෝසපඤ්ඤ. චිත්තම් පංචච්ච භාවය. ආතාපි නිපකෝ බික්කොස් සෝයිමං විජිතේ ජට. මෙන්න ගැටේ ලියනවා. සීල සමාධි ප්‍රඥා. ඒ තුලින් ගැටේ ලියනවා. වෙන කිසිම ආකාරයකින් මේක ලියන්න හම්බෙන්නේ නැහැ. මේ පැටලිලා තියෙන නාම රූප දෙක. මේ දෙකෙම නිදහස් වෙන්න ඕනේ. රූපයෙන් නිදහස් වෙන්න. සමහර අය මේ රූපයෙන් නිදහස් වෙන්න කියලා බෙල්ල වැලද්දා ගන්න. එයා දන්නේ මෙසිත තවත් භාවයකට සම්බන්ධ වෙලා කියලා. දන්නවද? දන්නවනම් කීයටවත් කරගන්නේ නැහැ. තේරෙනවද? ඒ නොතේරෙන හින්දා තමයි ඒක කරන්නේ. ලබාගත් මනුස්ස ජීවිතේ වටිනාකම තේරෙන්නේ බෙල්ල වැලදා ගන්න. ගඟේ පයින්නවා. ගිනි තියා ගන්නවා. එහෙම කළා සංසාරෙ මිදෙන්න පුළුවන්. දැන් මේ නාම රූප දෙකේ නොපැවැත්ම තුළ සසරින් මිදෙන්න පුළුවන්ද? නාම රූප දෙකේ නොපැවැත්මයි සංසාරයෙන් මිදීම කියලා කියන්නේ. එහෙනම් අපි දවස පුරාම කරන්නේ මේ නාම රූප දෙකට ප්‍රතිකර්ම නෙමෙයිද? නාමයට ප්‍රතිකර්ම කරනවා. ඒ අපහසුතාවයටපත් වෙන නාමයන්ට පහසුවට වැඩ කටයුතු කරනවා. අපහසුවටපත් වෙන රූපයන්ට පහසුවෙන් එන්න ප්‍රතිකර්ම කරනවා. ඒ ප්‍රතිකර්ම සාර්ථකද? නැහැ. දැන් උදේ තේ එකක් බිව්වා. ආ දැන් ටිකක් අපහසුතාවයක් නැහැ. මනසටත් අපහසුතාවයක් නැහැ. හතර මහ ධාතුන්ටත් අපහසුවක් නැහැ. හැබැයි ඉතින් තව පැය දෙකක් තුනක් පැය දෙකක් විතර යනකොට මොකද්ද? ඉතින් ඕකනේ දුකයි කිව්වේ. ආ ඕකනේ දුකයි කිව්වේ. දැන් ශාරීරය අර දැන් වොෂ්රූම් එකට ගිහලා හොඳට පිරිසිදු කරගෙන නාවනේ. පැය දෙකක් විතර ඕන්නම් ගිහලා පිරිසිදු පුළුන් කෑල්ලක් අරන් මෙහෙම පිය දාලා බලන්න. දුක තේරෙනවා. කැමැති දෙයද වෙලා තියෙන්නේ අකමැති දෙයද වෙලා තියෙන්නේ කියලා. කැමැති දේ කරගන්න වොෂ්රූම් එකට ගිහලා පිරිසිදු කරන් ආවා. ආයි පුළුන් කැලක් කරන් මෙහෙම පිය දාලා බලන්න. දුඹුරු පාට වෙලා නැද්ද කියලා. මොකක්ද වෙලා තියෙන්නේ? දුක් වලට ප්‍රතිකර්මයක් කළා නැවත පෙරළුවේ. ඇඳුම් දුර්ගන්ධයක් වෙන ඇඳුම් මාරු කළා අලුත් ඇඳුම් ඇඳා. තව පැය දෙකක් විතර ගිහලා පොඩ්ඩක් ඇඳුම ටිකක් දිහා නහය මෙහෙවල බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ? පෙරලලා තියෙන දුකට. දවසේ සෑම වෙලාවකම පෙරලන්නේ දුකට. වාඩි වෙලා ඉන්න කෙනාට තව මොහොතකින් හිට ගන්න ඕනේ. ඉන්න බෑ. පුළුවන්ද? හිටගෙන ඉන්නකො පැයක් බලන්න. පුළුවන්ද කියලා බලන්න. ඒ බෑ ඊට පස්සේ ඇවිදින්න ඕනේ. ඇවිදින්න බාන පැයක් මොකද වෙන්නේ කියලා බලන්න. ඔය සතර ඉරියව්වෙන් දුක කියන එක වැහිලා තියෙන්නේ. නාම ධර්මයන් රූප ධර්මයන් මෙහෙවනවා. නාම ධර්මයට පහසු හොයනවා රූප ධර්මයන් තුලින්. පැහැදිලිද? දැන් නාම රූප දෙක පිළිබඳව පැහැදිලිද? දැන් එතකොට gedera යන්නේ කවුද අද? සත්‍යයක් මනසින් අරන් gedera යන්න එපා. නාම රූප දෙකක් මනසින් අරන් gedera යන්න. මේ සිතක් හා සිතුවිලි තියෙනවා. මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. අනේ මං මේක හරියාකාරව නොදන්න නිසා මේ මම තුල මං පැටලිලා ඉන්නවා. මගේ මනස මම කියන ස්වභාවයක පැටලිලා ඉන්නවා. මගේ කියන ස්වභාවයක පැටලිලා ඉන්නවා. මට අයිති කියන ස්වභාවයක පැටලිලා ඉන්නවා. මගේ ආත්මය කියන වැරදි දිට්ඨියක පැටලිලා ඉන්නවා මනස. නෑ නාම රූප දෙකක් තියෙන්නේ. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන්න. කාලය ඇවිල්ලා තියෙනවා. දැන් පැහැදිලිද නාම රූප දෙක? නිතරම හිතන්න, නිතරම කල්පනා කරන්න, හොඳට හොයන්න. මේක සත්‍යද අසත්‍යද කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරේ අපට මේවා දැනගන්න දැක ගන්න. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ. ඒ වෙන කිසි දෙයකට වෙන් කරන්න බෑ. තව ධර්මතාවයක් ලෝකේ තවත් ධර්මතාවයක් තියෙනවා කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට පෙන්වන්න පුළුවන් කමන්නේ. ඒ යම් ධර්මයක් පෙන්වනවද මේ ධර්මතා දෙක තුළ ඇතුළත්. එක්ක නාමයට ඇතුළත් කරන්න වෙනවා. එක්ක රූපයට ඇතුළත් කරන්න වෙනවා. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලි? ඒ කියනේවා. ඊට පස්සේ කියන්න තියෙන්නේ ආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ඡාති ජරා මරණ ඒ ටික කියලා ඊට පස්සේ ඔගේ ප්‍රත්‍ය විභාගය කියනවා ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙන ආකාරය පිහිට වෙන ආකාරය ඒකේ විභාගය කියනවා ඒකාංක විතරන විසුද්ධියදී එතකොට තේරෙයි මේ මොකද්ද අපි කරන්නේ කරන විකාරය මොකද්ද කියලා සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.